උබුද්ධික මහත්මයා ඊළඟට ප්‍රශ්නේ මොකද්ද අහන්න ගියේ? අහම්ඳුනේ මම අහන්න ගිය ප්‍රශ්නේ නම් අහලා ඉන්නම්. මේ අහම්ඳුනේ දැන් අපි අහලා තියෙනවා මෙහෙම කතන්දර කතන්දරයක්. ඒක කතන්දරයක් තමයි එක් එක් මීට ඉස්සෙල්ලා භවයේදී ඒ කරපු පිනක් ගැන කෙනෙක් ගැන දැන් ඔය මේ කවුරු හරි කෙනෙක් ගැන කියවෙනවා ඔහු මල් වගේක් වෙන කෙනෙකුට සල්ලි දීලා අරගෙන ඒව පොර වෙලා තියෙන තරමදුරට එතකොට වතුර ටැං ඉහලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න ඒ පිනෙන් මෙන්න මෙහෙම මෙහෙම දේවල් ලැබුණා කියලා කියනවා. එතකොට එතනදි කියනවා අපි යම් ක්‍රියාවක් කරලා අපි වහන්සියෙන් දෙයක් ලබා ගන්න ඕනේ. ඒක තමයි පූජා කරන්න කියලා. මම දැකලා තියෙනවා සමහර අය මේ අර මල් පූජා කරපු තැන මල් අල්ලලා සාදු සාදු කියලා පූජා කරනවා. ඒ වගේම අද මට එහෙම අත්දැකීමක් ලැබුණා. ඒ පූජා කරනකොට මම අතරම මම අපි මිතුරන් කීප දෙනෙක් සමග ගිහිල්ලා ඒ පූජාව කරන අවස්ථාවේදී මල් ගස්වල තියෙන මල් එහෙම නැත්නම් අහසේ තියෙන මල් කියලා අන්න එහෙම පූජා කරනවා. අමුතුනේ අපි මේ අනුන්ගේ දෙයක් පූජා කරනවා නේද? ඒක ඒක ඒක ඒක අපිට අකුසලයක් වෙන්නේ නැද්ද එහෙම දෙයකදී? එතනදී දැන් තමන් සන්තක දෙයක් පූජා කරනවා නම් තමයි හැබෑවටම එතන පරිත්‍යාගය කියන එක සිද්ධ වෙන්නේ. තමන් සන්තක දෙයක් එක. ඒක තමන් සන්තක නොවේ නම් අපට පුළුවන් අනුන් සන්තකව දේ පූජා කරපික දිහා බලලා අනුමෝදනාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ආසනේ මල් පූජා කරලා තියෙනවා අපි ඒවා දැකලා ඒකට ඉතින් ඇත්තටම අත ගහන්න අවශ්‍ය නැහැ. ඉතින් අවශ්‍ය නම් අත අතින් ස්පර්ශ කරලා හරි අපිට එහි වර්ණය සුගන්ධය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා ඒ බුද්ධ ගුණයට ඒ වර්ණය සුගන්ධය නැවත වතාවක් අපිට බුදු ගුණ සිහි කරලා පූජා කරන්න පුළුවන්. එතකොට අපි සන්තක දෙයක් නෙමෙයි වෙනත් කෙනෙක් පූජා කරපු දෙයක් අපි නැවත බුදු ගුණ සිහිපත් කරලා ඒ බුදු ගුණ ආවර්ජණය තුලින් අපි යම්කිසි කුසලයක් සිද්ධ කරගන්නවා. එතකොට අනිත් කෙනා කරගත්තු කුසලය අපිට සතුට සිතින් අනුමෝදම් වෙන්නත් පුළුවන් අපිට අභිනවයෙන් කුසල් එතනදි කරගන්නත් පුළුවන් හැබැයි අර අපි සතු දෙයක් නොවන නිසා ඒ ඒ සන්තක බව පරිත්‍යාග කිරීම කියන එක ඒක කරන්න එතන බෑ ඉතින් අපිට ආකා අර දැන් ගාතාවකුත් හදාගෙන තියනවා ඒ වගේ අර ගස්වල තියෙන මල් ඒ විදිහෙම ගහේ තියෙද්දිම පූජා කරන්න. එතකොට අපිට නෙලා ගන්න බැරි නම් අපිට එහි තියෙන වර්ණය සුගන්ධය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා එහෙම පූජා කරන්න පුළුවන්. හැබැයි එහෙම පූජා කරනකොට අපි මලක් හැටියට පූජා කරනවද වර්ණය හා සුගන්ධය පමණක් පූජා කරනවද ඒවා පරිස්සමින් කරන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රඥාව වැඩෙන ප්‍රමාණයත් එක්කලා දැන් අනුන්ගේ ගහක තියෙන මලක් අපට අයිති නෑනේ. එතකොට අපට අයිති නැති දෙයක් අපට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාගයක් හැටියට පූජා කරන්න බෑ. නමුත් අපට මේ මලේ වර්ණය සුගන්ධය තුලින් බුදුගුණ සිහි කරන්න අපට බාධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සීල නැමැති සුගන්ධයට, ගුණ නැමැති වර්ණයට මේ වර්ණය සුගන්ධය. ඒතර වර්ණය සහ සුගන්ධය කියන එක සුගන්ධය කියන එක අවකාශයට විහිදිලා යන එක වර්ණය කියන එක එතන ස්වභාවිකව විකසිත වෙන එක. එතකොට මල ඒ ගහේ තියනවා ඒක අයිතිකාරයට අයිති. නමුත් අපිට අර වර්ණය සහ සුගන්ධය පාදක කොටගෙන ඕනනම් බුදු ගුණ සිහි කරලා එතන කුසලයක් ජනිත කරගන්න පුළුවන්. ඒ Tamanට අයිතියක් නැති දේවල් ද්‍රව්‍යමය වශයෙන් පූජා කිරීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒතන ඒ අයිතිකාරය ඒව වෙන දෙයකට පාවිච්චි කරගෙන තියනවද කියන්න අපි දන්නේ නැහැ ඒ නිසා අපට අයිති නැති දේවල් අපිට භෞතික වශයෙන් එහෙම පූජා කරන්න යන්නේක එච්චර යෝග්‍ය නැහැ. හැබැයි අපිට ඒවා දැකලා සිත පහදවා ගන්නට පුළුවන් අනිත් අය කරන පින්කම් අනුමෝදන් වෙන්නට පුළුවන් අපිට ඒවා ඇසුරෙන් බුදුගුණ සිහි කරලා අභිනවෙන් කුසල් සිත් ජනිත කරගන්න පුළුවන් හොඳයි බොහොම පිං ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපිට එහෙම අනුමෝදන් වීමක් වෙන්න පුළුවන් වෙන කෙනෙක් කරපු පූජාවක් ඒක ගැටලුවක් නෑ එහෙමයි එහෙමයි